සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ මේ ඉරිදා දිනේ ඔබත් අපිත් වාඩිලා ඉන්නේ සිතිජ සංభాෂණ අවකාශයේ කතාබහ සඳහා සැදී පැහැදී. ඔබ දන්නවා සිතිජ එහි පිටපස්සේ තියෙන සංකල්පය අපේ හදවතේ මනසේ ඉම්ගල් ගලවන එහි සීමා බිඳ දාන අපේ සිතිජය මානසික විඥානයේ ආධ්‍යාත්මික සිතිජය පුළුල් කිරීම සඳහා ඉඩ කඩ හොයන කතා බහක්. මේ කතා බහේ අත්‍ය වශයෙන් සීමාවක් නැහැ. ඔබ දන්නවා මම මගේ මේ මැදිරෙට සාමාන්‍යයෙන් ආරාධනා කරන්න ඉතාලම ළඟ හිත මිතුරු මිතුරියකට. ඒතර අපි කතා කරන්නේ අපේ අපි හතරවන් හන්දි කරන කතා නෙවෙයි. අපි එකතු වෙලා බොහොම එකිනෙකා සමග සුහදව එකිනෙකා සමග බෙදා හදා ගන්න පුළුවන් දේවල් අපි කතා කරනකොට ඉතාලම ළඟ මිතුරෙක් එක්ක අපිට ඉතර සීමාවක් නැහැ. එවැනි කතා බහකට අද මම කැඳෙව්වා. මම ඈත් වශයෙන් දැනගෙන හිටියේ ඔබ දැනගෙන ඉන්න නමින්ම නෙවෙයි ඉන්න පුළුවන්. කලනි විල්සන් නමින්. කලනි දොඩන්තැන්න නමින් මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් ඇයව අඳුනනවා. මම දන්නේ ඇය මගේ ශිෂ්‍යාව ශ්‍රීපාලි මණ්ඩපයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලනි විල්සන් කලනි ආයුබෝවන්. ආයුබෝවන් සර්. කලනි මම දැනගෙන හිටපු කල්නි කෙනෙක් ඉන්නවා. ඇයට තාම මගේ ලොකු ආදරයක් තියෙනවා ශිෂ්‍යාවක්. මම දැන හිටපු විදිය මම දැන් කියන්නේ ඒක කලින් කිව්ව තමයි අපි අහන්න ඕන. කලින් අද අපේ ජීවිතේවා දැන් හැරිලා බලද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කරලා හිටියා. ඊට කලින් මම යම් ටිකක් දන්න ඔබේ ජීවිතේ ඊට පස්සේ අත් වශයෙන් දෘශ්‍ය කලා කලාකාරියක් වගේම කලාවේ ඒක යම්කිසි වෙනත් ආකාරයකට ප්‍රයෝජනක් ගන්න කෙනෙක් විදිහට ඔබ වැඩ කරන බව මම දන්නවා. ඒ වගේම නිලයක් නැත්තම් බොහොම ප්‍රකට මේ රූපවාහිනී මාලාවක ටෙලිනාට්‍ය මාලාවක සහෝදරයා ටෙලිනාට්‍ය මාලාවේ ඔබ විශේෂ රංගපෑමක් නැත්නම් භූමිකාවක් නිරූපණය කරා. මේවා තමයි අපි පසුබිම. නමුත් අපි ඒව ගැනම නෙවෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ අපේ ජීවිතය ගැන. ඉතින් මොනවද කලණි මාත් එක්ක අද කියන්න කැමති නැත්නම් මමත් කැමති කලණි යම් යම් දේවල් කියන්න. ඇත්තටම සර් කියන්නේ මම පළවෙනියටම කතා කරන්න කැමති මට සර්ව හම්බ වෙච්ච විදිහත් එක්ක ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලයෙන් පටන් ගමු සර්. මම ඉස්සලාම හිතනවා කියන්නේ මම පොඩි කාලේ ඉඳලාම චිත්‍ර අඳින්න ආස කෙනෙක්. ඉතින් චිත්‍ර අඳින්න ආසාව මට හැදෙන්නේ ඇත්තටම පල්ලියෙන්. පල්ලියේ ඒ පරිසරයෙන් තමයි මට චිත්‍ර අඳින්න ආසාවක් ඇති වුනේ. පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ අපි පල්ලියේ කට්ටිය එකතු වෙලා චිත්‍ර ඇඳා හැම වෙලාවෙම අපි චිත්‍ර දකිනවා සර් පල්ලියත් එක්ක. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මට පොඩි කාලෙම චිත්‍ර සම්බන්ධ ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒක පස්සේ ඒක අධ්‍යාපනයේ ඒ ලෙවල් කරන්න තරම් ඒ ලෙවල් වලින් චිත්‍ර කරන්න තරම් හිතුණා මට. ඉතින් එතනදී ඇත්තටම ලොකු ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වුණා. මම ගියේ කුචබට් කන්වෙන්ට් එකට. ඉතින් අපේ පාසලේ මේ ඒ වෙනකන් චිත්‍ර කලාව කියන සබ්ජෙක්ට් එක තිබුණේ නැහැ. ඉතින් පළවෙනි වතාවට අවුරුදු 144කට වගේ කාලයක් ඇතුලේ චිත්‍රකලාව තිබිලා නැහැ. ඉතින් පළවෙනි වතාවට මට අපේ සිස්ටර් මැදිහත් වෙලා මට චිත්‍ර කරන්න අවසර අරන් දෙනවා. ඒ කියන්නේ ඒක මට ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ඒ කියන්නේ චිත්‍ර කියන සබ්ජෙක්ට් එක තිබිලම නැහැ ඉස්කෝලේ. ඉතින් ගුරුවරියක්වත් නැහැ චිත්‍ර උගන්වන්න. නමුත් මගේ තිබිච්ච ආසාව හින්දා A level O level චිත්‍ර කරන ගුරුවරිය චිත්‍ර ගුරුවරිය කැමති වෙනවා මට උගන්වන්න A level වලට. ඉතින් ඇත්තටම කිව්වොත් ගුරුවරියක් නැතුව ඒ හිටපු ගුරුවරිය තමයි මට ඉදිරිපත් වෙලා උගන්වන්නේ. ඉතින් මට ඒ සමර්ථයක් හම්බ වෙනවා පළවෙනි වරින්ම චිත්‍රවලට. ඉතින් එහෙම හම්බෙලා තමයි විශ්වවිද්‍යාලයට යනකොටත් මට ඕන උනේ ටිකක් වෙනස් විදිහේ සබ්ජෙක්ට් එකක් ඒ කියන්නේ performing arts වලට යන්න. චිත්‍ර සම්බන්ධ කරගෙන. ඉතින් එතකොට මම සර මතකද දන්නේ සර් මම ඉන්ටර්වයු බෝඩ් එකට කියන්නේ පළවෙනි දවසේ මම ඉන්ටර්වයු වෙනකොට සර් බෝඩ් එකේ හිටියා. ඉතින් මට ඒක තාමත් අද වගේ මතකයි සර් බෝඩ් එකේ එදා අහපු ප්‍රශ්න එදා ඒ කතා කරපු දේවල් ඒ ඩිස්කස් කරපු දේවල් තාම අද වගේ මට මතකයි කියන්නේ එදා ඒ කියපු දේවල් අපි කතා කරපු දේවල්. සර් මතකද දන්නේ ගුවර්නිකා චිත්‍රකමයිස මගේ අතට හම්බුනේ. ඉතින් මේ හම්බ වෙච්ච වෙලාවේ සර් ඇහුවා මේක ගැන මොකද හිතෙන්නේ කියලා. ඉතින් ගුවර්නිකා චිත්‍රය අතට හම්බුණු ගමම මට අපේ ලංකාව මතක් වුණා. ඒ වෙනකොට අපේ ලංකාවේ ලොකු යුද්ධයක් තිබුණා. ඉතින් මං කිව්වසට මේ මේක මේ පේන්ටින් එක ලංකාවේ චිත්‍රයක් නොවුනත් පිකාසෝගේ පේන්ටින් එකක් වුණත් මේක අපිට අපේ වගේ දැනෙන පේන්ටින් එකක් කියලා. ඒ විදිහට මම තමයි ශ්‍රීපාලියට එන්නේ. ඉතින් ඇවිත් අවුරුදු 4 ගත වෙනකොට තමයි චිත්‍ර සම්බන්ධව අධ්‍යාපනය ලබන එක. ඉතින් එහෙමම සර්ව හම්බ වෙනවා. ඉතින් ලෙක්චර්ස් වලදී ඉතින් ඔන්න ඔය විදිහට තමයි සර් ඉතින් සබ්ජෙක්ට් එක තෝරගන්නේ මගේ. ඒකේ තියෙනවා නේද කල්නේ දැන් බැලුවාම පොඩා කාලේ ඉඳලා චිත්‍ර කැමති වෙන්න හේතු ගොඩාක් තියෙන මේක සංකීර්ණයි. නමුත් එකක් තියෙනවා චිත්‍ර අපි අඳිනකොට තමන්ව ප්‍රකාශ කරනවා වගේ තමන් නේද? තමන්ගේ ජීවිතේ තමන් සමහරට වෙන භාෂාවකින් කියන්න බැරි දෙයක් වෙන ආකාරයකට ප්‍රකාශ කරන්න බැරි යමක් අපිට කියන්න පුළුවන් භාෂාවක් මේ දෘශ්‍ය භාෂාව. සමහරට ඒක බලපාන්නේ ඇත්ත වශයෙන්ම මොනවද ඔච්චර කියන්න තියෙන්නේ? කියන්නේ. <laughs> ඇත්තටම කියන්න ගොඩාක් කියන්නේ මමත් විශ්වාස කරන දෙයක් තමයි සර් චිත්‍ර කියන මීඩියම් එක අපේ ඇතුලේ අපි සප්‍රෙස් කරලා තියෙන දේවල් අපේ අවිඥානයේ තියෙන දේවල් මර්ධිත දේවල් අපි අදහස් කරන්නේ එළියට එනවා කියන එක. ඉතින් කියන්නේ මම পেইන්ටින් එකක් කරාම ගොඩාක් වෙලාවට මම රිලැක්ස් වෙනවා සර්. ඒ කියන්නේ සර් කියපු ප්‍රශ්නේ ඇත්තටම කියන්නේ එච්චරටම දේවල් තියෙනවද අපි තුල කියලා හිතනවා මටත් මේ পেইන්ටින් එකක් කරලා ඉවර වුණාම දැනෙන නිදහසත් එක්ක. සමහර পেইන්ටින්ස් තියෙනවාස මට දැනෙන ෆීලිං එක ඉවර කරන්න බෑ ඒක ඇඳලා. ඉතින් සමහර ඒවා තාම අඳිනවා මම. ඒ උඩ වැඩ කරමින් තවත් ඉවර කරපු නැති චිත්‍ර මංගාව තාමත් තියෙනවා. ඉතින් ඇත්තටම අපි තුල සැඟවිලා තියෙන දේවල් මං තුල සැඟවිලා සහ සැඟවිලා සහ සංගවන්න සිද්ධ වෙච්ච දේවල් තියෙනවා නේද <laughs> අන්න ඒවාම අපි දන්නේ අපි මේ සාකච්ඡාව ඇතුලේ අපේ රටටයි තියෙන සංකීර්ණ ප්‍රශ්න මනුෂ්‍ය මනුෂ්‍ය අතර තියෙන සම්බන්ධය අපි හුඟක් තියෙන කලනේ මෙහෙම දෙයක් නේ අපි හිතාගෙන ඉන්නවා අපිට තීරණලා තියෙන්නේ අපි තනි තනි මිනිස්සු විදිහට එතකොට එක මට්ටමක මිනිස්සු අතර තරංගයක් වගේ එකක් මිනිස්සු හිතාගෙන මොකද අනිත් එක්කන තමයි මගේ තරංග කරුවා. ඒතකොට මුළු ලෝකෙම නැත්නම් විශේෂයෙන් අපේ රටේ මිනිස්සු එකිනෙකා එක්ක තරංගයක ඉන්නවා. ඊගවට තමන්ගේ භාෂාව හරි වෙනත් මොන හරි කණ්ඩායම් ගත වෙලා තියෙනවා. ඔළුවෙන් අපි අහවල්ලු කියලා හිතාගෙන ඉන්නවා. ඒතකොට මේ අහවල්ලු අනිත් අයත් එක්ක ආයේ තරංගයක ඉන්නවා. මේක මගේ ජීවිතේ මම හුඟක් කාලයකට පෙර මන්ට තේරිච්ච දෙයක් තමයි මේක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා මිනිස්සු අතර. දැන් අර එක මම කියන්නම් මේ මේක මිත්‍යාවක් වගේ මේ අපි තනියෙන් ඉන්නවා කියලා හිතන එකයි අපි වෙන වෙන කාණ්ඩ කියලා හිතන එක අතර ඔක්කොම එක්තරා භයානක මිත්‍යාවක් කියලා භයානකයි කියලා මම හිතන්නේ. එක්තරා නාට්‍යකරුවෙක් එංගලන්තයේ හිටපු තා විශිෂ්ට නාට්‍යකරුවෙක් එඩ්වඩ් බොන් කියලා. එයාගේ චූටි කවියකින් කොටසක් මම කියන්නම්. අපිට කලින්ට තාසෙ මේ කවිය මෙහෙම කිව්වොත් මෙහෙම දෙයක් කිසිවෙකුත් නොගනී ආහාර නොනිඳයි නොකරයි ආදරය හුදෙක් ස්වార్థය සඳහාම අස්වනු නෙලීම සිහින දැකීම දරුවන්ට ශිල්ප දීම සිදුවෙන්නේ වැසුණු කුටියක නොවේ සිස්සන්ගේ ජීවන අවකාශය තුලයි ඒ කියන්නේ අපේ ජීවිතේ තියෙන අනිත්‍යගේ ජීවිත ඇතුලේ අනිත්ගේ ජීවිතේ තියෙන අපේ ජීවිත ඇතුලේ. දැන් ඒක දැනගත්තා නම් අපි මෙච්චර රණ්ඩු වෙන්නේ මරා ගන්න ගහ ගන්න නැහැනේ. අපි එකිනෙකා බෙදා හදා ගන්න ජීවිතයක් තියෙන අපි ගස් කොළන් එක්ක, අනිත් මිනිස්සු එක්ක, ඉර, හඳ, තාරකා එක්ක මෙහෙම සම්පූර්ණ බැඳිච්ච ජීවිතයක් තියෙන අපි හිතුවට මේ හැමෙන් අපි මෙහෙම වෙන්න වෙලා තියෙනවා කියලා හුස්ම ගන්න වාරයක් පාසා අපිට ඔප්පු වෙන්න ඕන අපි ලෝකෙත් එක්ක බැඳිලා අපි මේ රසකොලන් නැත්තම් ශාක පත්‍ර නැත්තම් බැංකු කාර්තු වුණාට වැඩක් නැහැ ලොසු ගන්න බෑනේ. ඒ වගේ ජීවිතෙත් එහෙමයි. එතකොට දැන් ඔබ මේ හුඟක් උනන්දු නම් දන්නවා මේ දරුවොත් එක්ක වැඩ කරන්න. ඒකට හේතුවක් තියෙන්න පුළුවන් දරුවෝ කියලා කියන විශේෂ දරුවෝ. එතකොට තමන්ගේත් යම්කිසි සූපත් වීමක්, ප්‍රශ්නයක්, බේර ගැනීමක් මේ දෘශ්‍ය කලාවත් එක්ක ආපහු ඔබ අනිත් අයගේ ජීවිතවලට මැදි හදනවා. දැන් අපි හිතුවා කරත් මම කියන්නේ ජීවත් වෙ අනිත් අයගේ ජීවිතවලට මැදිහත් වෙනවා කියලා. අපි කතා කරනකොට, අපි රංගපානකොට, අපි කිසියම් දෘශ්‍ය කලා නිර්මාණයක් අපි ලෝකෙට දෙනකොට අපි අනිත් අයගේ ඇතුළට ගිහිල්ලා ඉවරයි. මේ මොකටද හිතෙන්නේ? ඇත්තටම සර් කියන්නේ මම චිත්‍රයක් ඇතුලේ සුවපත් වීමක් විඳින කෙනෙක්. ඉතින් චිත්‍ර කියන මීඩියම් එක සුවපත් කිරීමට හීලින් එකක් විදිහට යොදා ගන්න පුළුවන් කියන එක මට දැනුණු දෙයක්. මම කැම්පස් එකේ ඉන්න කාලේ සර් චිත්‍ර සම්බන්ධ ලොකු ආශාවකින් හිටපු කෙනෙක්. ඉතින් මම හැම වෙලාවෙම හිතනවා චිත්‍ර දැන් මම සුවපත් වෙනවනේ මට අද අපි කතා කරන දේ සුවපත් වීම කියන එක දැන් ඔයාලා ඒක පැහැදිලි කරගෙන තියෙනවා මේ සුවපත් වෙනවා කියලා සමහර අය දන්නේ නැතු වෙන්න පුළුවන්. ඒතකොට සුවපත් වීමට අදාළ ඊට කලින් මොකක් හරි රෝගී තත්ත්වයක් ප්‍රශ්නයක් මර්ධිත තත්ත්වයක් තියෙනවා ඒක කවදා හරි තේරුම් ගත්ත දෙයක් තියෙනවද යම් පුංචි කාලේ හරියට පස්සේ හරි අපි හැදිච්ච වැඩිච්ච විදිහේ මොන හරි ඒක වැහිලා තිබිලා ඊට පස්සේ කොහොමද ඒක මම දැන් සූපත් වෙනවා කියන එක තේරුම් ගත්තම හරි වැදගත් ඒක ඒක හරි හරි තමයි පහසුයි ප්‍රයෝජනවත් අපි දන්න අතට යන පාර නමුත් ඒ ගැටලුව හුඟක් වෙලාවට මිනිස්සු මම කියනවා තමන්ගේ ගැටලුව විශේෂයෙන් තමන් යම් හේතුවක් නිසා මර්ධිත තත්ත්වයක ඉන්නවා නම් පුංචි කාලේ ඉඳලා මර්ධනය කරලා තිබුණා නම් ගාහකයට එක වෙනවා එක එක හේතුන් නිසා එයාගේ අනන්‍යතාවය, එයාගේ ස්වභාවය යටපත් කළ තැන කාන්තාවක් වීමම ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට ප්‍රියම් සියක් මර්ධනය කරන්න වෙනවා. පොඩි කාලේ පිරිමි ළමයින්ට විදිහටම නෙමෙයි ගෑනු ළමයින්ට සැලකන්නේ නේ. චලනය නවත්තනවා, රාමු කරනවා. ඉතින් වගේ තියෙනවා ප්‍රශ්න. දැන් කලින්ට විශේෂයෙන් මම මම දන්නවා යමක් නෝ මම කැමති කතා කරන්න ඔබ. ඇත්තටම කියන්නේ මම සිංහල නෙමෙයි. ඉතින් මගේ ජාතිය වෙන්නේ දෙමළ. භාෂාව සහ සංස්කෘතිය දෙමළ. ඒ කියන්නේ ඒක ඇත්තටම දැන් තමයි සර් මම මේක ප්‍රසිද්ධියේ කියන්නේ. ඉස්සර කිව්වේ නෑ. ඉස්සර කියන්නේ නැහැ මම කියන්නේ මම බයයි සර් එක කියන්න. ඒකට හේතු ගොඩාක් තිබුණා මගේ ජීවිතේ. පවුල ඇත්තටම කොහෙන්ද ඒගොල්ල ආරම්භ වෙන්නේ? හොයක පවුලේ වැඩි කොටසක් කොහෙද ඉන්නේ? ඇත්තටම අපේ සම්භාව්‍ය වෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ඉන්දියාවේ අවුරුදු 80කට විතර කලින් මගේ ආච්චිලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන් කොළඹම තමයි තමයි පදිංචි වෙලා තියෙන්නේ. එතකොට අපිට ලංකාවේ නෑදෑයෝ ඉන්නේ 60ක් විතර. එතකොට ඒ 60 දෙනාක් ඉන්නේ කොළඹ අවටම තමයි. ඉතින් අපේ ගම ඉන්දියාවේ ඉන්නේ. අනිත් කොහෙද ඉන්නේ ඒගොල්ලෝ? තාම්බරම් තමයි ගම. තාම්බරම් නාගර්කෝවිල්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ටිකක් ව්‍යාප්ත වෙලා ගොඩක් අපේ ගම කියලා අපි කියන්නේ නාගරකෝවිල තමයි අපේ ගම වෙන්නේ. ඉතින් තාම්බරමුත් අපේ ගොඩක් නෑදෑයෝ ඉන්නවා. ඉතින් අපි අවුරුද්දකට එකපාරක් ඉතින් ගිහිල්ලා නෑදෑයෝ බලනවා. ඒකලන් එනවා. ඉතින් එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් ඇත්තටම මම ඉගෙන ගන්නේ සිංහල මීඩියම් එකක. ඒකට හේතුව අපි ඉන්නේ සිංහල සමාජයක් ඇතුලේ. ඉතින් මගේ අම්මලා තමයි මාව සිංහල මීඩියම් එකේ ඉගෙන ගන්න දාන්නේ. ඒකට හේතුව අම්මා හිතනවා මම දෙමළ ඉගෙන ගන්නවට වඩා සිංහල ඉගෙන ගන්න එකෙන් සේෆ් කියන ෆීලින් එක කියන්නේ අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක දෙමළ කෙනෙක් විදිහට අපි ඉන්නකොට අපි ආරක්ෂිත මදි කියන එක එයාට ගොඩක් දැනෙච්ච දෙයක්. දැනෙච්ච දෙයක්. ඉතින් ඒකත් එක්ක ගොඩක් ප්‍රශ්න කියන්නේ ජාතියක් දැන් ඇත්තටම අපි හිතනවාස යුද්ධය කියන එක තිබිච්ච කාලේ යුද්ධෙට මුහුණ දුන්නේ යාපනයේ එක්ක මඩ කලපුවේ හිටපු දෙමළ අය කියන එක. නමුත් කොළඹ හිටපු දෙමළ අයත් ඒ වෙලාවේ කියන්නේ යුද්ධෙට අර ක්‍රියාකාරීව සම්බන්ධ වුණේ නැති වුණාට මානසික වශයෙන් ඒගොල්ලන් ඒකට ඒකෙන් ඇත්තමකට විඳවීමකට ලක් වුණා සර්. ඉතින් මගේ අම්මා බය වෙන්නේ මාව දෙමළ මීඩියම් එකකට දාන්න ඒ හේතුව හින්දා වෙන්නේ නැති. ඉතින් දෙමළ වීම ඇත්තටම කිව්වොත් මම විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාල කියන්නේ මගේ කසින්ස ඔක්කොම මගේ නෑදෑයෝ ඔක්කොම වෙන රටවල් වල අධ්‍යාපනය ලබන අය. ඉතින් පළවෙනි වතාවට මම තමයි අපේ පවුලෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලයක් සඳහා යන්න යන්නේ. සිංහලෙන් ඉගෙන ගන්න. ඉතින් මට මගේ පුංචි අම්මගේ නංගි කියනවා මම දැන් ආසාවෙන් කියනවා මේ මම දැන් යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නේ කිව්වම මට කියනවා මේ පුංචිමට අඬ ගහලා මේ ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. මේ හම්බ වෙයිද දන්නේ නැහනේ. අවා දෙමළ කියලා දැම්මනේ. හම්බ වෙයිද දන්නේ නැහනේ කියලා. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ කල්පනා කරා මේ අනේ මට අනන්‍යතාවය දාන්න නැතු ඉන්න තිබුණ කියන්නේ එතනක් දාන්න නැතු ඉන්න තියනවා නම් මට කැම්පස් හම්බ වෙයිද මන් දන්නේ නැති නිසා ඉතින් නමුත් මට විශ්වවිද්‍යාලේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව හම්බ වුණා. නමුත් ඒ බය කියන එකස මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම තිබිච්ච දෙයක්. මම හරි බයයි කවුරු හරි මේගොල්ලන් දෙමළ කියන්නේ දැන් ප්‍රශ්නයක් ඇති කරපු ගමන්ම මේගොල්ලන් මේ දෙමළ අය ඇවිල්ලා කතා කරනවා වගේ දෙයක් කියනකොට මං හරි බයයි. ඉතින් ඒ නිසා මමත් මගේ ජීවිතේ හැම වෙලාවෙම දෙමළ කියන එක හංගගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. ඇත්තටම සර පොඩි අත්දැකීමක් කියන්නම් මම කැම්පස් එකේ ඉන්නකොට දැන් ළමයි කවුරුත් දන්නේ නැහැ මම දෙනවා කියලා. ඉතින් අඩුම ගානේ මම හිතන්නේ කැම්පස් එකෙත් මට ගොඩාක් හිතවත් ගුරුවරු දෙතුන් දෙනෙක් හැර කැම්පස් එකේ අනිත් අය දන්නේ නැහැ මේ මම දෙමළ කියලා. මම හිතන මම දැනගෙන හිටියා. සර් දැනගෙන හිටියා සර් මට ඇත්තටම මේ කාලේ නම් හරිය සමීපයි. ඒ හැර ගොඩක් අය දන්නේ නැහැ සර්. ඉතින් මං හරි බයයි මෙඩිකල් සෙන්ටර් එකට යන්න. ඒ කාලේ ඒකත් මෙඩිකල් සෙන්ටර් එකේ තියෙනවා අපේ හිස්ටරි එක. ඉතින් අපි ගියාම එතනට ඒ අපේ හිස්ටරි රිපෝට් එක ගන්නවා මේ ඒකේ තියෙනවා මම දෙමළ කියලා. ඉතින් මට බයයි මම මාත් එක්ක යන යාළුවා ඒක දැනගනී කියලා. ඉතින් මම කවදාවත්ම අවුරුදු 4 කවදාවත්ම අපේ කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලාම නැහැ. දෙහි තරම්ම නැහැ. <laughs> අවුට් වෙනකම්ම අරන් නැහැ ඉතින් අර සමහර කැම්පස් එකේ දැන් අපි හොස්ටල් එකේ කතා මම හිටියේ බෝඩෙන් ප්ලේස් එකක. මූඩිමේ කතා කරනවා නේස දැන් ඔය යුද්ධ ගැන සමහර මට හොඳට මතකයි මේ තැමිල් ඇක්ටර් කෙනෙක් ඉන්නවා මාධවන් කියලා මාධවන් උදව් කරනවා කියලා දෙමළ කාලේ LTT එකට දැන් අපේ කට්ටිය කතා වෙනවා සර්. ඉතින් ඒක හරි දැන් අහන් ඉන්නු කියනවා දැන් එයා උදව් කරනවානේ. ඉතින් එයා ඇත්තටම උදව් කරනවද කියන එක අපි දන්නේ නැති දෙයක්. නමුත් මේක ගොසිප් එකක් වගේ කතා කරනවා. ඉතින් කතා කරන වෙලාවේ දැන් මේගලන් මං ඉදිරියෙන් කතා කරනවා. මේ දෙමළ අය මෙහෙමයි. දෙමළ අය කොහොමද දෙමළට උදව් කරනවා. දැන් කොහොම කතා කරනවා. දැන් මමත් ඉන්නවා. මගේ ඇතුළේස ඇත්තටම මම නොදැනුවත්ව මාව පිච්චෙනවා වගේ දෙයක් මට දැනෙනවා. මට ඕනේ කියන්න මම දෙමළ කියලා. නමුත් මට බයයි ඒක කියන්න. මට මට බය ඒක කියනකොට මාව ප්‍රතික්ෂේප වෙයි කියලා. ඒ කියන්නේ දැන් ඔය දේ ඒගොල්ලන් කතා කරේ මාව තියාගෙන මං සිංහල කියලා හිතාගෙනනේ. දැන් මං දෙමළ වුණා නම් ඒගොල්ලන් මං නැතිලලා ඔකක කතා කරන්නේ. ඉතින් ප්‍රචණ්ඩත්වයට සහ මම ඇත්තටම ප්‍රචණ්ඩත්වයට විරුද්ධ කෙනෙක්. මං කියන්නේ මම ආදරෙන් දේවල් දිනා ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක්. ඉතින් මම හැමතිස්සෙම යුද්ධයට විරුද්ධ කෙනෙක්. එක ಜಾති යුද්ධයක් නෙමෙයි ආගමික යුද්ධයක් නෙමෙයි. ගෙදර යුද්ධයට වුණත් මම විරුද්ධ කෙනෙක්. මම හැම වෙලාවෙම හිතන්නේ ආදරෙන් දේවල් විසඳ ගන්න පුළුවන්. ඒ ප්‍රචණ්ඩත්වයට දෙයක් වඩා දෙයක් ආදරෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් මම මගේ ඇතුළ පිච්චෙනවා දැන් කියන්නේ මට ඒක දැනනස්ස ඒ කියන්නේ සමහර මගේ পেইන්ටින්ග්ස් හැම পেইන්ටින් එකක් ඇතුළෙම ඇත්තම හයිඩ් කියන concept එක හැංගිලා ඉන්නවා කියන කියන එක තමයි සම කතා කරන්නේ. ඒක තමයි අර ප්‍රශ්නේ නේද? ඒතරට සුවපත් වීම කියන දෙයක් තියෙන්නේ මේ චිරාත් කාලයන් ජීවිතයේ අභ්‍යන්තරයේ මර්ධනය කරලා හංගගෙන තිබිච්ච තමන්ගේ බව බව කියන බව ඒක එකක් ඒක ප්‍රකාශ කරන්න විදිහකුත් නැහැ ඒක ප්‍රකාශ කරන්න එක පුළුවන් එක විදිහක් තමයි ඔය දෘශ්‍ය කලාව හරහා තමන්ගේ ඒක ඒක ඉතින් අපිට තියෙන ඒක තියෙන තාම සංකීර්ණතාවය. කන්නේ දැන් ඊට පස්සේ දැන් මේ දෘශ්‍ය කලා ඔබ තෙරපි එකක් විදිහට නැත්නම් සූපත් කිරීමේ මාර්ගයක් විදිහට වෙනම ප්‍රයෝග වෙනම කියන්නේ ගුරුවරියක් වෙනවා. ඒතර ඒක එකක් ඔබට මේක පිළිතුරුණා කියලා ඔබ දන්න නිසා නේද? ඔව් සර්. ඒක ඒකේ තියෙන අද්දකෙම දරුවොත් එක්ක මේක වැඩ කරද්දී ඇත්තටම සර් කියන්නේ මට ඕන වුණා දැන් මම චිත්‍ර වලින් හීලින් එක ලබන නිසාම මට ඕන වුණා ඇයි මේක අපි වෙන කෙනෙක්ට කරලා බලන්න බැරි. අනිත් එක මට ඕන වුණා චිත්‍ර කියන සබ්ජෙක්ට් එක හරි පුළුල් විෂයක් සර්. ඒක ඇතුලේ අපිට යන්න තියෙන දුර ගොඩාක් ලොකුයි. ඉතින් මට වුණා මේ චිත්‍ර ඇතුලේ හීලින් කියන කොටස එළියට ගන්න. ඉතින් ඒකෙදි මට පල්ලියෙන් හම්බෙච්ච ආభాෂය කතා කරන්න ඕනේ. කියන්නේ මම හරි ආසයි සේවයක් මොකක් හරි පොදු වැඩ පොදු වැඩ චැරිටි වලට මම පොඩි කාලේ ඉඳන්ම කැමැත්තක් දක්වපු කෙනෙක්. සේවයට. ඉතින් මම පොඩි කාලේ ඉඳන් සර් සිස්ටර් කෙනෙක් වෙන්න ආශාවෙන් හිටපු කෙනෙක්. ඉතින් සිස්ටර් කෙනෙක් වෙන්න ආස වෙලා මේ ගෙදරට සිස්ටර්ස් කට්ටියක්ව එක්කගෙන ගිහියා මේ මාව අපේ තාත්තගෙන් ඉල්ලන්න කියලා මේ මා මම මම සිස්ටර්ස්ට කිව්වා මම සිස්ටර් කෙනෙක් වෙන්න කැමතියි කියලා. කියලා මේ තාත්තට ගිහිලා කතා කරන්න එක්කගෙන දැන් මම කිව්වට අහන්නේ නැහැ. සිස්ටර්ස්ලා කිව්වොත් සමහර විට අහයි කියලා මම ගෙදර එක්කන් ගියා. ගියාම අපේ තාත්තා දැඩි ලෙස විරුද්ධ වුණා. හොඳ වෙලාවට මේ දෙන්න බෑම කියලා එයා විරුද්ධ වුණා. ඉතින් ඊට පස්සේ තමයි මම මගේ ගොළුෙන් හදාගත්තේ නෑ මම සේවය කරනවා කියන එක මම වෙනස් විදියකට. මම මම මගේ සේවය කරනවා කියන එක මම හිත ඇතුළෙන්ම හිතපු දෙයක්. ඉතින් එතනින් මම මට තෝරගන්න ඕන උනාස මානසික ගැටලු. ඒ කියන්නේ සාමාන්‍ය දරුවන්ට උදව් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මට ඕනුණා සාමාන්‍ය අය නෙමෙයි ගැටලු තියෙන දරුවෝ. මොකක් හරි විදියකින් ප්‍රශ්න තියන අය. විශේෂයෙන් මානසික ප්‍රශ්න. ඒ කියන්නේ කායික ගැටලු තියන අයට ඕන තරම් ප්‍රතිකාර කරන්න කට්ටිය ඉන්නවා. නමුත් මානසික ගැටලු වල තියන අයට ප්‍රතිකාර කරන්න තියෙන මේක හරි අඩුයි. ඇත්තටම කායික ප්‍රශ්න වලට වඩා අමාරුයි මානසික ගැටලු. ඉතින් මට හිතුණා දැන් මට හීල් වෙච්ච චිත්‍ර මම පාවිච්චි කරනවා මේ දරුවන් සඳහා. ඒතකොට ඒකෙදී අපි අවධානය අඩු දරුවන් පාසල් වලින් කම්ප්ලේන්ස් එන ළමයි. ඒ කියන්නේ හරිම දඟයි, හයිපර් ඇක්ටිව්, නැත්නම් ඔටිසම්, නැත්නම් ඩිස්ලෙක්සියා වගේ අධ්‍යාපන ගැටලු තියන අය, ඒ වගේ ෆෝබියාස් තියන අය, ස්ට්‍රෙස් වලට, නැත්නම් OCD disorders, ඒ වගේ මානසික ගැටලු තියෙන දරුවන්ට චිත්‍ර ප්‍රතිකාරයක් විදියට. ඉතින් ඒක ඇත්තටම ඒක කරනකොට මට තේරෙන ගත්තස ඒක ඒගලන්ට මේ මම වගේම ඒගොල්ලොත් සුවපත් වෙනවා කියන එක මට දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔය එක ගෲප් විදිහට ඒ කියන්නේ දැන් ස්ට්‍රෙස් එක රිලීස් කරන්න දැන් මම මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරනවා චිත්‍රවලින්. එතකොට මම ඒගොල්ලන්ට එක ස්ට්‍රෙස් එක රිලීස් කරන්න කියලා දෙනවා මම ඒගොල්ලන්ගේ චිත්‍ර මාධ්‍ය කරගෙන. ඉතින් ඒ විදිහට තමයි මම ඊටාම මම හිතන්නේ ඊටාම එකක් රසවත් ඊටාම මම හිතන්නේ ප්‍රයෝජනවත් මටත් ඒක ප්‍රයෝජනවත් එක්ක කල්පනා කරන එක දැන් දෘශ්‍ය මාධ්‍ය මම කියන ඕනම කලා මාධ්‍යක මේ ශක්තිය තියෙනවා මේ සූපපත් කිරීමේ හැකියාව ඒ කලා මාධ්‍යට තව තව හැකියාවන් තියෙනවා තව තව වැඩ කරන්න පුළුවන් තව තව දේවල් මනුෂ්‍ය ජීවිතේ පොහොසත් කරන මනුෂ්‍ය විඥානය පුළුල් කරන මනුෂ්‍යත්වයේ වගා කරන සහ මනුෂ්‍ය සූපපත් කරන කාර්යභාරයන් රාශියක් කලාවට තියෙන අදෘශ්‍ය කලාවටත් විශේෂ මාධ්‍යයක් විශේෂ භාෂාවක් තියෙනවා. ඉතින් අද අපි අපි කතා කරමින් ඉන්නේ කලණි කලනි විල්සන් කලනි දොඩන්තැන්න ඇයට අනන්‍යතාවයන් කීපයක් තියෙනවා අපි තව කතා කරන්නේ අපිට අද වෙලා නැහැ කලනි සිංහලයි දෙමළයි කොහොමද වට දැනෙන්නේ කියලා අහන්නේ මේ මොකද ඒක සංකීර්ණ අනන්‍යතාවයක් ඊගාට ඔබ මම හිතන්නේ ඔබ දැන් සුවපත් වෙනවා කියන කතන්දරය ඇතුලේ තියෙනවා ඔබට යම්කිසි ආරක්ෂිත භාවයක් තියෙනවා පවුල වටපිටාව මිත්‍රයෝ ඒක ඒක එක්තරා විදිහකට ආශිර්වාදයක් සමහරට හැමෝටම මේ ආශිර්වාදය ඒ විදිහටම ලැබෙන්නේ නැහැ ඒකට තවදුරටත් අපි කල්පනා කරන්න අපි කොහොමද ආශිර්වාද පුළුල් කරන්නේ කියලා අනිත් අයට ඒවත් මතක් කරමින් මම කැමති අද අපේ වැඩසටහනට තාක්ෂණික සහයෝගය ලබා දුන්නා නිශාන්ති රණතුංග මහත්මිය අපේ යට ස්තුතිවන්ත වෙනවා කලණී කලණී කොහොමද කල්ලි විල්සන්ද දොඩන් තැනද? හරිම එක දෙකම දැනට කල්. ඇත්තටම දෙකම. දෙකම තමයි right හරි. මම හිතන්නේ කලණිගේ ඒ අනන්‍යතාවයේ දෙමළ සහ ඉන්දියානු දෙමළ සම්භවයක් තියෙන වගේම කතෝලික සම්ප්‍රදායෙන් එන නමුත් හුඟක් බෞද්ධ සම්ප්‍රදායත් එක්ක මුසු වෙච්ච ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මම හිතනවා විශේෂ චරිත මේවා අනාගතයේ චරිත කියලා මම නම් දකින්නේ අනාගතයේ චරිත ඉතින් කලින් මම එකක් ඔබට ආශිර්වාද කරන්න කැමති කලාකාරයෙක් විදිහට ඔබේ ඉතාම සේවාකාරී අදහස අද අපේ අපේ සහෘදයන්ට සමුගන්න ඕන අපේ අයමුන් කියලා සමුගන්නවා අයිබෝන් සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක